දානය හරිය වෙලාවේ සීලය හරිය වෙලාවේ සමාධිය හරිය වෙලාවේ ප්‍රඥාව හරිය වෙලාවක හරි විදියට දානයක් දීලා ලබන කුසලයට සහ දක්ෂතාවයට පිනට සහ කුසලයට කියමුකෝ දෙකට බැඳීමක් ඇති වෙනවා කියනකොට අපිට තේරුම් ගන්න වෙනවා ඒතර මොකද්ද කොක්කක් කියන්නේ. දීපු දාණය පිළිබඳව ඒ දාණයෙන් ලැබෙන ඵලානිසංස පිළිබඳව මේක මට පිනක් වෙනවා මේක මට කුසලයක් වෙනවා කියලා එකට වීමක් ඇති කරවලා තමයි අපි කෙනෙක් දාණයට උනන්දු කරවන්නේ. ආනිසංසය අනුමೋದන කතා කරන්නේ. නමුත් ඒ දෙයට බැඳීම ඒ පුද්ගලයාට කොක්කක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයාට කියනවා මේ දාණය දෙනකොට ඒක පාරමිතා ශේෂ්ත්‍රයෙන් දන් දීමක් වෙන්න නම් නැත්නම් උත්කෘෂ්ඨ මට්ටමේ දානයක් දෙන්න වෙන්න නම් දානේ දීලා මේ උපදී භෞතික කාම සම්පatti ප්‍රාර්ථනා කරන්න එපා. ඒකවල දානි තුච්ච වෙනවා කියන්නේ. දානි පහත් තත්ත්වයටපත් වෙනවා කියන්නේ. මොකද ඒක ප්‍රාර්ථනා කරත් නැතත් ලැබෙන එක. ප්‍රාර්ථනා කරනවා නම් සාමාන්‍යයෙන් අපි හිතන්නේ නිවන ප්‍රාර්ථනා කිරීම හොඳයි කියලා. මොකද ඒක ද්‍රව්‍යයක් නෙවෙයි ඒක අද්‍රව්‍යයක්, අකිංචනයක්. ඒ නිසා නිවන ප්‍රාර්ථනා කිරීම හොඳයි කියනවා. ඒක වුණත් පිළිලා කියලා කියනවා මධ්‍යස්ථ දානෙ උත්කෘෂ්ඨ දානෙ වෙන්නේ මේ දානෙ නිසා මේ දාන දිනු මටත් දාහනේ ලැබුවා වූ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට මේකට අරෝධතු සාදු කියපු සියලු දෙනාටම නිවන් ලැබේවා කිව්වොත් ඒ කුසලයේ තමන් කරගැනීමක් නැහැ. තම සතු කරගැනීමක් නැහැ. ඒ කුසලයේ දායක ප්‍රතිග්‍රාහක සහ සම්බන්ධ සියලු ලෝක සත්‍යයට වේවා කියන නැත්නම් සියලු ලෝක සත්‍යයට වේවා කිව්වොත් මේ පාරමිතා ශේෂ්ත්‍රේ කරන කුසලයක්. දානයක්. ඉතින් එවැනි දානයක් සඳහා බුරියානිම දෙන්න ඕනේ වතුර විදුර දුන්නත් ඇති. දෙනකොට තමන්ගේ තියෙන දෘෂ්ටිය තමන් මේ දෙන්නේ මොකද්ද කියලා දන්නවනම් අර මහා ලොකු මේ මහා රාජභෝජන දෙන්න ඕනේ කමන්නේ රාජභෝජන දුන්නත් ඒක වැරද්දක් නෑ නමුත් වතුර දුන්නත් මෛත්‍රී වචනයක් දුන්නත් එහෙම නැත්නම් හෙවණකට ගිමනට හෙවණක් දුන්නත්, දන්නති මනසට අධ්‍යාපනයක් දුන්නත්, අන්න අර වගේ හැකීමකින් දෙනවනම් ඒකෙත් පෙන්ලා දෙනවා මුත්ත මුත්තක ස්වරූපයක්. දෙන කෙනත් එක්ක බැඳීමකුත් නැහැ. ඒ ලැබෙන ආනිසංස එක්ක බැඳීමකුත් නැහැ. ඒක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් නෙවෙයි මේකේ නියම උත්කෘෂ්ඨම ප්‍රතිපල. මාතු නැති දම්බරතරණෝගේ ප්‍රතිපල ලබන්න නම් මේ ලෝකයා ප්‍රාර්ථනා කරන දේවල් ප්‍රාර්ථනා කිරීම මේක කෙලසන් දෙපා. මාතු කරන්න එපා. පිසු කරගන්න. ඒ වගේම සීලයක් රකිනකොට සීලේකදී අපි අනුන්ට බය නොදීම අබේ දාණය තමයි තියෙන්නේ. මේ අබේ දාණය දෙන වෙලාවේදී මම සීලවන්තයි අනිත්‍යයි සිල්වන්ත නැත. සිල්වන්ත නැති එකන පහත්ය මම උසස්සේ කියලා. මේ සීලේ නිසා අත්ත්ුක්කංශන පරවම්බණයක් හරියනවා නම් වැඩි වෙනවා නම් එතන මොකද්ද ඒ සීලයේ අඩුපාඩුවක් තුච්ච තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ කෙනෙකුට පුළුවන් නම් තමයි හොඳටම දැනගෙන මම මෙතුවා කල් සීලෙත් තිබුණේ නැහැ. දුස්සීලව ගත කරා. නමුත් මට මේක අහුණට පස්සේ වටනකම දැනන පස්සේ මම සිල්වන්ත වුණා. නමුත් කිසිසේත්ම කිසි කෙනෙක් එක්ක දුස්සීලවතෙක් සුසීලවතෙක් සහ සම කෙනෙක් එක්ක වෙනසක් නැතුව මේ සිල් රැකපු නිසා මට අංගෙන්නේ නැතුව එහෙම නැත්නම් අනුන් පහත්ව සලකන්නේ නැතුව කතා කරන්න පුළුවන් නම් ඉතින් ඒතර තමයි මේ සීලය පිළිබඳව තණ්හාමාන දිටි නැතුව සිල් ලකිනවා කියලා කියන්නේ. ඒක මම කියනවා අමාරුයි. ඉත ලකින් එක නෙවෙයි අමාරු. ගොඩනෙක් සිල් ලකින් ගියාට පස්සේ සඳහන් කරනවා අපිට මේ සිල් ලකින්නකොට හොඳ වෙන්න හදනකොට මාර බලවේග වැඩි. නමුත් දන්නේ නැහැ මේ සිල් ලකින්න බව අනුන්ට අඟවන්න යෑමෙන් තමයි ඔක්කොවලි. ඒ නිසා සිල් ලකින්න ඕනේ කිසියම් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක වෙනමම දක්ෂකමක්. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සීලය පිළිබඳව අපිට දික්ෂක් තියෙනවා. ඒක කියන්නේ අපි දානේ සහ සීලය සම්බන්ධව පෞෂණ සම්මාදිට්ඨිය කියන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියලා. කළ කළ දේ ඵල ඵල දේ හොඳ දේ කරොත් හොඳ දේ හම්බ වෙනවා නරක දේ කරොත් නරක දේ හම්බ වෙනවා කියලා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා දෙවට දැනගන්න ඕනේ වරකම් කරනට වැඩිය දන් දෙන්නේ කොහොමද? නමුත් දන් දුන්නට පස්සේ අනිවාර්යයෙන්ම ඒ ඇති කරන සංස්කාර නිසා විඥාපි සංකාර නිසා අපිට ආපිට ආනිසංස ලැබෙනවා. ඒ දාන වස්තු අපි අතහැරියාට ඒ ලැබෙන ආනිසංසයට ආශා කළොත් මම කියාගත්තොත් එතන තෘෂ්ණාව පෝෂණයක් ලබනවා. කිපුලගෙන් බේරනාට වුණත් අහුව. එහෙම නැත්නම් දුසිල්වත්කට වැඩිය සිල්වන්තකම හොඳයි. ඒක සමාජ දාර්ශනිකෝනත සමාජ විද්‍යාවට හොඳයි කියන. මොනවා කෙනා වුණත් හොඳයි. නමුත් මේ සිල්වත් වීම නිසා තමන්ගේ සංකාමාන දිටි වැඩෙනවනම් තමන් ආයත් අසන තත්ත්වයකටපත් වෙනවා. මේ නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඕනේ. කොළ හොඳ කර කර දේ ඵලපර දේ කියලා දැනගන්න. නමුත් එතනදී මේ සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නිසා ඇති වෙන්න පුළුවන් අර අත්ුක්කංශන පරවම්මන සන්නාමාන දිට්ඨි ඒ දාන කතාවේදී තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මේ මිනිස්සුන්ට නැහැ. සීල සීලේදී තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න ශ්‍රද්ධාවෙන් පමණයි. ඊට පස්සේ මේ සම්මාදිට්ඨිය ඔසවා තබුවට පස්සේ ඒකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. සමත සම්මාදිට්ඨිය කරන්නේ අර වගේ වීතික්කම කෙලෙස් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් වශයෙන් කියන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිතුන් දසුකු කුච්ච කියන මේ නීවර ධර්ම ටික දීලා දාලා ඒ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ ධානාංග කිතු කරගන්න. ඒ කිතු කරගත්තට පස්සේ අපි කියනවා ප්‍රථම ධානය කියලා. ඊට පස්සේ අපි ඒක විතක් විචාර නැති කරලා පස්සේ ද්විතිය ධානය, තෘතිය ධානය වශයෙන් එක එක එක එක ධාන වර්ණනවා රූපාවචර පැත්තේ. එහෙම කරනකොටත් නීවරණ සහිතව දන් දෙන සිල් රකින්න නැත්නම් වැඩිය නීවරණ රහිතව ඒ වැඩ කරන එක උතුම් බව ඒකට හොදලා කියන්න වටින කතාවක්. ඒක පිළිබඳ කිසිම බාධාවක් නැහැ. මොකද තත්ත්වයටපත් වෙච්ච එකන අනික්කත්ව දන් දුන්නට සිල් රැක්කට නීවරණ සහිතව දෙන්නේ මම නම් නැහැ. මම දෙන්නේ ධ්‍යාන පිළිබඳ හැඟීමක් ඇතුව. එහෙම නැත්නම් ඒ සමත සම්මාදිට්ඨියකින් ඇතුව කියලා ඒ සමත සම්මාදිට්ඨිය පිළිබඳව තණ්හාවකින් මාන්නකින් දෘෂ්ටිකින් ආමර්ශනය කළොත් මම උසස් අනිත්‍යය පහත් කියලා හිතාගත්තොත් එතකොට සිබ්බණිය ගැටුම් කරන යම් කාර්ය ඉඩක් ලබනවා. නිකන්තිය නිසා මේ සමතේට ඇති කැමැත්ත නිසා එතන ඉඩක් ලබනවා. ඒ ඉඩ ලැබීම නිසා මේ කාම ලෝකේ නෙවෙයි රූප ලෝකේ තැනකට බැහැ. නැවිච්ච ගමන් පරම මේ ලෝකෙන් පිටුසුත වෙච්ච ගමන් ධානයට සම්බන්ධ ඒ ඒ භවයට අර අර නිකාන්තිය මතින් ඒ සම්බන්ධතාව මතින් ඇදීමක් බැඳීමක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා මේ ධ්‍යාන ලබල ඒ ධ්‍යාන පිළිබඳව අර විදිහට සම්මාමානදිති නැත්තම් ඒක චතුත්ථ ධ්‍යානයේදී සති උපේක්ෂා දෙකෙන් පන්නරේ ලැබුවොත් මේ චතුත්ථ ධ්‍යානය නම් ලබලා තියෙන්නේ ඒක සතියට යට කරනවා. ඒ කියන්නේ ඒක පිළිබඳව මේක මමයි මේක මගේ මේක මගේ මා ආත්මය කියලා අල්ලා ගැනීම හොඳ නැති බව පිළිබඳ අවබෝධයකින් ඒ චතුත් ඥානය ලැබෙනවනේ ඒකට කියන සම්මා සමාධිය. මේ අවබෝධයක් නැති සමාධිය මිච්ඡා වෙන්න ඉඩ තියෙනවා. එවැනි සමාධියේ සර්වඥාන්සේ ඇති පුද්ගලයා මේ සමාජයයි පුද්ගලකව අසත්පුරුෂයෙක් විදිහට සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ චතුත් ඥානය ලැබලා මම උසස්. අපි භවනා කරුවා ඒ මුළු භාවනා කට්ටිය කියන මට විතරයි චක්කු සත්‍යඥාන හම්බුනේ අනික් කට්ටියට බැරි වුණා කියලා තමම උසස් කළ අනුපාත කළ සලකනවා නම් සර්වඥයන් සඳහන් කළා තියෙනවා ඒ පුද්ගලයා අසත්පුරුෂයි මොකද යේන යේ මේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා සඳහන් කරනවා යමක් යමක් වශයෙන් යම් යම් ආකාරයේ මිනිසයා ලැබුවා වූ චතුත ධාන මඤ්ඤනා කරනවා රාග දෝෂ මොහ නිසිතෝ කල්පනා කරනවා කල්පනා කරන චිත්තක්ෂණ පාසා ඒ චතුත් අධ්‍යානේ වෙන දෙයක් වඩපත්. ඉන්න බෑ චතුත් අධ්‍යානේ ඉන්න බෑ කල්පනා කරන මනුස්සය. එළියට ඇවිල්ලා කල්පනා කරත් මේ චතුත් අධ්‍යාන ආනිසංස ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ප්‍රපංච කිරීම නිසා ඇතිවෙච්ච ඒ බන්ධනයක්. ඒක නිසා ඒක නෙවෙයි ගන්න තියෙන්නේ මේ චතුත් අධ්‍යානය සතියෙන් සමාධියෙන් ප්‍රේක්ෂාවෙන් පන්නරේ ලැබුවොත් ඒක විපස්සනාට පාදක වෙන්න පුළුවන්. අන්න ඒ ටික මතු කරගන්න නම් මේ ලැබුවා වූ ධ්‍යාන සම්පත්තියට තණ්හා මාන කුෂ්ඨ වශයෙන් ගන්න නරකයි. නමුත් ਸਰවචනාසි ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව ආර්ය අෂ්ටාංග මාර්ග වලින් ප්‍රකාශ කරන්න ඉස්සල්ලා තිබුණු යම්තාක් ඒ සමාධි භාවනා තිබුණා නම් ඒ අත්තන්න මේ පාඩම ලැබිලා තිබුණේ නැහැ. ඒ අතෝ අතරම ධ්‍යාන ලැබලා. අනුප ධ්‍යානත් ලැබලා තියෙනවා. මොකද මේ ධානයේ තියෙන කොක්ක මේ ධානය නිසා වෙන්න පුළුවන් තණ්හාමාන දෙයක් නැති නිසා ඇත්තට වෙන කරන්න දෙයක් තිබුණේ අනිවාර්යයෙන්ම යතු අපායෙන් බේරුණා තිසන් ලෝකෙන් බේරුණා මනස ලෝකෙන් බේරුණා දිවි ලෝකෙන් බේරලා ලෝකෙට ගියා ඉතින් ඒ අනුව බලනකොට එදා සමාජය හැටියට ලොකු දෙයක් තමයි නමුත් සර්වඥාන්සේ දැනගත්ත බ්‍රහ්ම ලෝකෙට ගියා ඒ පින් වුණාට පස්සේ නැවතත් දැල් ගැඩවිල්ලක් කියලා හරි ආයේ මේ පොළොට ආන් පස්සේ මුල්ල තුල පටන් ගන්නවා ඒක නිසා කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව ඒ ධ්‍යාන පිළිබඳව බුදු වෙන්න කලිමුත් මේකෙ තිබිච්ච යම් බයක් බීජිකාවක් සලකලා තමයි භාවනාවට පෙළඹෙන්නේ. පිළිපිලා තමයි සත්‍ය සත්‍ය අවබෝධ කරේ. දැන් උන්වහන්සේ සඳහන් කරනවා මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන අපි යන් කියලා. මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන යන් කියන එක මේ විපස්සනා සම්මා දිට්ඨියේදී බොහෝම අර කම්මසගත ඥාන සම්මාදිට්ඨියට වඩා සමත සම්මාදිට්ඨියට වඩා නිතර නිතර කියනවා ඒ වගේම එතෙන්ට එන කෙනා ඒක පිළිගන්න පුළු ගතිය පුළුවන් ගතියක් ඇති කර දීම මේ සතිය ප්‍රධාන කුත්‍යය ඒක නිසා ඒ විපස්සනා වඩන කෙනාගේ සතිය නිතරම මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂයි ඇති වුණත් නැති වුණත් දුකක් ලැබුණා සැපක් ලැබුණා කීර්තියක් ලැබුණා ප්‍රශංසාවක් ලැබුණා සම මට්ටමේ පැවතීම ශ්‍රේෂ්ඨ දෙයක් බව මතක් කරගන්න. මේ මතක් කරන ගමන් ශ්‍රද්ධාවත් වඩනවා, වීර්යයක් වඩනවා, සතියක් වඩනවා, සමාධියක් කරන ප්‍රඥාවත් වඩනවා. අන්නේ වඩාන වඩාන යනකොට මේ මිනිස්යා යම් දවසක ඒ යෝගාවචරය යම් දවසක මේ සත්‍ය ආදී ධර්මතාවල උස්පාත් වීම අනුව සතිය හොඳට තියෙන සතිය වැඩනවා. වීර්ය හොඳට තියෙන අනිදාසු කුසීත වෙලා නින්දට වැටෙනවා. වරක හොඳට සතිය තියෙන වරක අනිදාස සතිය නැති වෙලා යනවා. ආයෙ වරක හොඳ සමාධියක් තියෙනවා ආයෙ කැඩලා. හොඳ ප්‍රඥාවක් තියෙනවා ආයෙ ඒක නැතිලා යනවා. අන්න ඒ වගේ මේක ඉහළ පහළ යනකොට මේක පිළිබඳව තාම සැලෙනවා. කම්පණය වෙනවා. දුක් ගන්නවා නම් ඒ කියන්නේ තාම මේ විපස්සනා සම්මාදිට්ඨිය කන බහල වෙලා නැහැ. ඒ නිසා මේ මිනිස්සු තාමත් යම් යම් ප්‍රතිබල බුද්ධි විඳිනවා. හොඳට ශ්‍රද්ධාව ආපම කරන්න බැරි ඉති ප්‍රත්‍යහාර පාන්න පුළුවන්. හොඳට වීර්ය ආපුවම අත්ත නිවන් දකිනවා මේ පරිණතිව නිවන් දකිනවා මේ ਬਾඩි වෙන අලුත් තියෙනවා. සත්‍ය ආවට පස්සේ උන්ට කාරණාක මොනමදක දක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සමාධිය ආවට පස්සේ අන්නාමුත්තා කාලයක් තිබුණ නැති විදිය පුදුමාකාර ධිට්ඨ ධම්ම සුඛේ කුප්පීජයක්. ප්‍රඥාචෛසිකය ආවට පස්සේ මේ හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාදය ආර්ය අෂ්ටාංග මාර්ග හොන්තට වැටෙනවා. නමුත් නැති වෙන වෙලාවක් එනවා. අනේ නැති වෙන වෙලාවකට කොට සැලෙන ගතිය තියෙනවා නම් ඒ කියන්නේ තාම මේ මාර්ගයට කැමැත්ත තියෙනවා. දැන් මේ ඉන්නේ සෑහෙන මැද මාර්ගයක දැන් අපිට කියලා මතන්නේ කාමසු කල්ලිකාණ ගත්තොත් නෙවෙයි එහෙම ඉන්නවනේ මෙතන එන්න බෑ. අනිවාර්යයෙන් මේක එතන ඉඳන් කරකෝල අපි සංසාරේ වටේට වටනවා. මෙතන යන්නේ මේ දෙකටම අහුවෙන්නේ නැතුව මැද මාවතේ අනන්තය දක්වා පැතිරිච්ච ඍජු මාවත කියන්නේ මේ මාවතේ පවා ශ්‍රද්ධාවට කැමැත්ත තියෙනවා නම් නැත්නම් ශ්‍රද්ධාව තියෙනකොට කැමැති සැකේ එනකොට බය වෙනවා. වීර්යය තියෙනකොට කැමැති කුසීතකම එනකොට බය වෙනවා. සතිය තියෙනකොට කැමැති සතිය නැතිකොට බය වෙනවා. සමාධිය තියෙනකොට කැමැති සමාධිය නැති වෙච්චහම ඔළුව පොළවේ ගා ගන්නවා යෝමගේ භාවනා කරනවා කියනවා අල්ලපු ගෙදරට බලනවා ඉතින් ප්‍රඥාව තියෙන වෙලාවට ටෙලිෆෝන් කරලත් බණ කියනවා කියන ඉවසන්න බෑ පොත් ලියනවා බණ කියනවා වේරකල මොකද අන්තිමට එහෙම නැති වෙච්ච දවසක අනිත් මිනිස්සුයිලා නෑ අපි මේ පෙම්බලහනවා කෝ ඔය කියපිව දැන් කිනුට අන්න ඒක ලොකු පච්චත්තක් ඉතින් මේකෙදි පේනවා මේ මධ්‍යම ප්‍රතිපදාවට ඇති ඇලීම වැරදෙන තැනදී තමයි අපිට හොඳට කැපිලා පේනවා. අන්න ඒ දේ ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදා යනකොට උච්චාවච භාව තියෙනවා. ඒ උච්චාවච භාව වලින් පේන්න තියෙන මේක එක පැත්තකට අපි කැමති එක පැත්තකට කැමති නැහැ. මේක කාමසුකල්ලිකාන යෝගේ නොඋනට ඒකෙම මල්ලි තමයි. වැරදුනාට පස්සේ කනගාටු වෙන එක අත්කිලමතාන යෝගේ නොඋනට කිඹුලෙක් නොඋනට ඌනේ තමයි. මෙන්න මේක අල්ලගත්තට පස්සේ මේක තේරුම් අරගන්න නම් අපිට මේ කාමසුකල්ලිකාණ විවර්තන කරන තාන යෝගයේ අතහැරීමෙන් ලැබෙන ආනිසංස වගේ නෙමෙයි මේක ඉතාම සියුම් අන්න ඒ මේ සියුම් වූ කැමැත්ත සහ අකමැත්ත නැත්නම් මේ සැලෙන ගතිය විශේෂයෙන් නොසැලෙන ගතිය තුළින් යම් කිසි නිරෝධයක් ලබන්නේ යම් කිසි විදිහේ විමුක්තියක් ලබන්න පුළුවන් යම් කිසි විදිහේ මධ්‍ය ප්‍රතිපදාවට ආසාව ත්‍යාගවන්ත වෙන්න වඳීලා දාන්න පුළුවන්. අතහරින්න පුළුවන්. විමුක්තියක් ලබන්න පුළුවන්. ඒ වගේම ඒකට ඇති ආලය හැරපෙන්න පුළුවන්. ඒකෝට ඒක ආමානුෂිකයි. මෙච්චර අමාරුවෙන් දෙකක් කැප කරලා ගත්ත මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන්න පුළුවන් කාට ගැතියයින් කියලා පස්සේ ඒ ලබන නිරෝධයේදී, ඒ ලබන විමුක්තියේදී, ඒ ලබන පටිනිස්සග්ගේ ත්‍යාගයේදී අර මධ්‍යම ප්‍රතිපදාවට ඇති ආසාව අතහැරීම නිසා අර මධ්‍යම ප්‍රතිපදාවට අලුත් පන්නරයක් ලැබෙනවා. ඒක හුදු ධර්මතාවයක්. අතිගම්භීර ධර්මතාවයක්. ධර්ම ගෞරවයක් පහළ වෙනවා. ඒ තමයි සාක්ෂාත් කරන කරන මොහොතක් පාඩක. ඒක අර ඉදල්ලෙන් කුණුවස් කරන වෙලාවක් නෙමෙයි කංගන්දෙන් කනේ කියන කුණුවස් කරන වෙලාවක් වගේ වැඩක්. ඒක අස්කිරු නැත්නම් කන හරි අමාරු වෙන නිසා බොහොම සීමට කණ්ඩ කුවාල වෙන්නේ නැතුව කන් ඇඳෙන කනේ කුණු කන් කරදු අයින් කරන වගේ මේ භාවනාව ගමනේදී ඇති වෙන මේ උච්චාව ස්වභාව මට හරි ගියා මට වැරදුනා කියන එක පිළිබඳව සම්‍යක් දෘෂ්ටියක් ඇති කර ගන්නව නම් ඇති කර ගන්න උත්සාහ කරනවා නම් ඒකට කියන්න පුළුවන් විපස්සනා සම්මාදිට්ඨිය කියලා. එවැනි සම්මාදිට්ඨියකින් පමණයි මාර්ග මාර්ග සම්මාදිට්ඨියකට පාරකට වෙන්නේ. එහෙම නැත්නම් මේ විපස්සනා සම්මාදිට්ඨියේදී ඇති වෙන සම්මාදිට්ඨිය මමය, ඒක මගේය, ඒක මගේ ආත්මයය, ඒක මට අනුන්ට දෙන්න පුළුවන්ය, ඒක මමම ඇති කරගත්ත දෙයක් කියලා ඒක අල්ලම දාගත්තොත් සංනාමාන මුත්‍ය ඇති කෙරුවොත් ඒ කියන්නේ නිරෝධ සත්‍ය ටික බාධා වෙනවා. යම් දවසක ඒක වැරදි මාර්ගයයි, නිරෝධය ලැබෙන්නේ මේ මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාවට තියෙන ආසාවත් අතහැරීමෙන් කියලා අර ලැබපු විතෙක් ලැබපු ආනිසංස තව තවත් උතුම් පන්නරකින් ලබනකොට මාර්ග ඥානෙම නෙවෙයි විපස්සනා ඥානයක් ඥානයක් පාස ලබනකොට ලැබීමක් ලැබීමක් පාස ඒ Taman ඇති කරගත්ත නිවැරදි දැක්ම මාර්ගය පිළිබඳ නිවැරදි දැක්ම උතුම විදියට පන්නර ලබන. ඒතුවක් ඒක නැතුව නෙවෙයි හැබැයි පිළිසුත්මයි. මාතුයිදයි. දඹරක් කරන නෙවෙයි. සුද්ධ කරන්න කරන්න කරන්න කරන්න පුංචි පුංචි පුංචි තනි ප්‍රධාන මාර්ග ඥානෙ ලැබෙන තෙක් අපි කියනවා සෝහන් මාර්ග ඥානෙක ලැබෙන තෙක් ඒ සෑම තැනකදීම මේ අෂ්ටලෝක ධර්මයේ વિશે කම්පා නොවීමෙන් නොවීම පාදක කරගෙන පන්නරයක් ලබනවා